හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මම ධර්මදේශනාව පටන් ගන්න කලින් මට හිතුණා අර අපි දවල් සාකච්ඡා කරපු මේ රත්න සූත්‍රයේ ප්‍රශ්නය ගැන පොඩි කරුණක් කියන්න මම බැලුවා බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් සංග්‍රහයේ කුද්දක නිකායේ සුත්ත නිපාතයේ ඒකේ චුල්ල වග්ගයේ මුල් සූත්‍රය තමයි රත්න සූත්‍රය කියන්නේ. එතන ඍජුවම සඳහන් වෙන්නේ යම් බුද්ධ සෙට්ටෝ කියලා. එතකොට මේ යම් බුද්ධ සෙට්ටෝ කියන එක තමයි ඊට වෙනත් මුකුත් අර්ථ කතා නැහැ. ඒ කියන්නේ මේ වෙන වෙනත් විග්‍රහයන් තියනවා කියලා කිසිසේත්ම සඳහනක් නැහැ. ඍජුවම තියෙන්නේ යම් බුද්ධ සෙට්ටෝ කියන එක. ඊළඟට මම බැලුවා බුරුමේදී 956 මම හිතන්නේ කරපු චට්ට සංගායනාවේදී එතනක් තියෙන්නේ යම් බුද්ධ සෙට්ටෝ කියලාමයි. ඉතින් වර්තමානයේ යම්සි තැනක සම්බුද්ධ කියලා පටහන් සටහන්නවා නම් එතන වැරදි. මොකද මෙතන යම් කියලා කියන්නේ මේ ඒ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්ම කොටාශයක් කියන යම් කියන අදහස. එතකොට යම් කියන එක තමයි නිවැරදි කියලා ගන්න තියෙන්නේ. හොඳයි. හොඳයි අපි එතකොට අද මේ දවසේ භාවනා වැඩසටහනේ ඊළඟ අංකය සඳහායි සූදානම් වෙන්නේ. ඒ ධර්ම දේශනාවකට සහුම්කම් දීම ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහායි. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වමු.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 තව ඉදිරියට කොහොමද කරගෙන යන්නේ කියලා යම් උපදේශක් ලබා ගන්න. අපි ඒකට සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියනවා. ඊළඟට තියෙනවා අපි මේ කොයි දේ කරන්නත් කලින් අපේ කයයි වචනයයි හික්මව ගන්නවා. ඒකට අපි සීලය පාවිච්චි කරනවා. දැන් මේ පින්වතුන් උදේම පැමිණියාට පස්සේ අටසිල් සමාදන් වුණා. අපි වෙනදට වඩා එක්තරා අන්දමකින් සැදී පැහැදී මේ කටයුත්ත කරන්න ලකලෑස්ති වෙනවා. අපි ඒ සඳහා කැප වෙනවා, ඇප වෙනවා. ඉතින් ඒ සඳහා අපි අපේ සීලය යොදා ගන්නවා. එතකොට මේ සීල අනුග්‍රහිතය එතකොට මේ කරගෙන යන භාවනාවට තවත් අත්වලක් වෙනවා. ඊළඟට සුතානුග්‍රහිතය කියලා අපි මේ කරගෙන යන භාවනාව කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? කොහොමද බුද්ධ දේශනාවට ගැලපෙන්නේ? අපි කරගෙන යන එක බුද්ධ දේශනාවට අනුගතද? ඒ හා ගැලපෙනවද? ඊට අනුකූලද කියලා එක්තරා අන්දමක සුත්තමේ ඥානයක්, ධර්ම විනයක ගලපා බැලීමක්, සූත්‍ර දේශනාවක ගලපා බැලීමක් තමයි මේ ධර්ම දේශනාවකින් අපි භාවනාවට සම්බන්ධයෙන් කරන්නේ. මොකද එතකොට අපිට තවදුරටත් සැක දුරු කරගෙන බොහොම විශ්වාසයෙන් යුක්තව අපි කරන භාවනාව කරගන්න අවකාශය ලැබෙනවා. ඉතින් මේ බඳු පසුබිමක් යටතේ තමයි අපි ඊළඟට සමතානුග්ගහිතය විපස්සනානුග්ගහිතය කියලා හඳුන්වන ඊළඟ අනුග්ගහිත දෙකේ යෙදෙන්නේ. එතකොට මේ භාවනාවක් කරද්දී එතකොට මේ පස්සාකාරයකින් අපේ මේ කරන භාවනාවට අනුග්‍රහ කරනවා නම් අපිට එතකොට සැක නැතුව ඍජුවම මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. එතකොට මේ සුතානුග්ගහිතේ කොටසක් වශයෙන් තමයි අපි මේ සාමාන්‍යයෙන් භාවනා වැඩසටහන් වලදී ධර්ම දේශනාවක් පවත්වන්නේ. එතකොට අපි දැන් මේ සිල් පිරිස වශයෙන් කරන මේ භාවනා වැඩමුළුව සඳහා මම අදහස් කළා බොහෝ දෙනෙක් ආනාපාන සති භාවනාව වඩන නිසා ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානයේ වශයෙන් පවත්වන නිසා ආනාපාන සතියෙම මුල් කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වන්න කියලා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මිගාරු මාතු ප්‍රාසාදයේ වැඩ සිටිනවා. මිගාරු මාතු ප්‍රාසාදය කියන්නේ මේ පිංගුතුන් දන්නා විශාකා මහෝපාසිකාව සෑහෙන ධනයක් වේදන් කරලා හදපු විශාල ප්‍රාසාදයක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වාසය කරද්දී බහුල වශයෙන් වාසය කළා තියෙනවා අනේ පිඬු සිටුතුමාණන් සාදලා දීපු ජේතවනාරාමේ. ඊට අනතුරුව වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ සවැත් නුවරම පිහිටි මේ මිගාරමාතු ප්‍රාසාදයේ. මේ මිගාරමාතු ප්‍රාසාදයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ එක්ක වැඩ හිටපු අනිත් භික්ෂූන් වහන්සේලා පිරිස දිහා බුදුරජාණන් වහන්සේ මදක් විමසලා බලනවා. ඒ භික්ෂු පිරිසේ පින්වත්නි බොහෝ ප්‍රතාපවත් මහරහතන් වහන්සේලා වැඩ සිටිනවා. අපි කවුරුත් අහලා තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිනෝ. මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටිනෝ. ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටිනෝ. මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ සිටිනෝ. මහා කොට්ටිත මහරහතන් වහන්සේ වැඩ සිටිනෝ. මහා රේවත මහරහතන් වහන්සේ වැඩ සිටිනෝ. මහා කප්පින මහරහතන් වහන්සේ වැඩ සිටිනෝ. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටිනෝ. ඉතින් මේ විදිහට අපි දන්න කියන අපි අහලා තියෙන බොහොම ශ්‍රේෂ්ඨ මේ බුද්ධ ශාසනයේ අරටෝ වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් මහරහතන් වහන්සේලා රැසක් මේ සංඝ පිරිසේ වැඩ සිටිනවා. ඊට අමතරව සෑහෙන වස් ප්‍රමාණයක් තියෙන මේ චිර රාත්‍රඥ කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන බුද්ධ ශාසනය තුළ සෑහෙන කාලයක් දිවි ගෙවපු අපකප වේලා භවන භාවනාවන් යෙදිච්ච ස්තවර භික්ෂුන් වහන්සේලා රාශියක් මේ සංඝ පිරිසේ වැඩ සිටිනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ සංඝපිරිස ගැන විමසලා බලන්නේ. උන්වහන්සේමයි මේ තේරුම් ගන්නේ මේ සංඝපිරිස මේ මේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ දකිනවා මේ රහතන් වහන්සේලා මේ මහා ස්තේවිර ස්වාමින් වහන්සේලා තම තමන්ගේ බණ භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවමත් නෙමෙයි. උන්වහන්සේලා මේ අලුතෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාටත් අවවාද අනුශාසන අදෙනවා. උන්වහන්සේලාටත් බණ භාවනා කරන ආකාරය කියලා දෙනවා. ඉතින් හරිම ලස්සනට විස්තර වෙනවා. ඇතම් ස්ථවිර භික්ෂූන් වහන්සේ කෙනෙක් මේ අලුතෙන් පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා 19ක් අරගෙන අවවාද කරනවා. ඒ 19ව සීලයේ හික්මවනවා. සමාධිය දියුණු කරගන්න උපදෙස් දෙනවා. විපස්සනාව වඩා ගන්න උපදෙස් දෙනවා. තවත් ඇතම් ස්ථවිර භික්ෂූන් වහන්සේ නමක් නවක භික්ෂුන් වහන්සේලා 29ක් අරගෙන ඒ 29කට අවවාද කරනවා. සීලෙන් අනුග්‍රහ කරනවා, සීලෙන් අවවාද දෙනවා, සැකමසුතෙන් ලිහලා දෙනවා. සමත විදර්ශනා ආදී භාවනා කමඨහන් ලබලා දෙනවා. තවත් ඇතැම් ස්ථවිර භික්ෂුන් වහන්සේලා නවක පැවිද්දන් නවක භික්ෂුන් වහන්සේලා 39ක් අරගෙන අවවාද අනුශාසනා කරනවා. ඒ වගේම ඇතැම් ස්ථවිර භික්ෂුන් වහන්සේලා නවක පැවිදි වෙච්ච සාමණේර සාමින් වහන්සලා වෙන්න පුළුවන් නැවතන් නැත්තම් නවක පැවිදි අනිකුත් භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ ඇත්තන් 40 නමක් අරගෙන අවවාද අනුශාසනා කරනවා. ඉතින් බොහොම උනන්දුවෙන් ඒ සඳහා යොදවනවා. මේ බුද්ධ ශාසනයේ යොදවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් මේ කාලය තුල මේ විදිහට මේ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් අනුග්‍රහ ලබන අවවාද අනුශාසනා ලබන මේ අලුතෙන් පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලාත් බොහොම හොඳින් සිල් ගුණ පුරනවා සීලෙන් ඉතා හොඳ මට්ටමකට දැන්පත් වෙලා තියෙනවා. බුදුරජාන් වහන්සේ කල්පනා කරනවා දැන් මම මේ භික්ෂු පිරිසත් එක්ක චාරිකායේ වැඩියොත් එහෙම මේ කරගෙන යන වැඩ කටයුත්තට බාධා වෙනවා. ඒ නිසා මම තවදුරටත් මේ මිගාරමාතු ප්‍රාසාදයේම මේ ස්ථිර භික්ෂුන් වහන්සේලා එක්ක මේ සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාත් එක්ක තවදුරටත් කාලය ගත කළොත් ඒක මේ අලුතෙන් පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලාට කරන ලොකු අනුග්‍රහයක් කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මම තවදුරටත් මේ ඊළඟ පෝය වෙනකනුත් මේ මිගාර මාතු ප්‍රාසාදයේම වැඩ සිටින්න බලාපොරොත්තු වෙනවා කියලා ඔන්න බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය ඉතින් මේ මිගාරු මාතු ප්‍රාසාදයේ ආසන්නයේ හිටිය සියලුම අනිකුත් භික්ෂුන් වහන්සේලාට පැතිරෙනවා ආරංචිය පැතිරෙනවා. පැතුරුනහම ඉතින් උන්වහන්සලා තේරුම් ගන්නවා ලෞතර බුදුරජාන් වහන්සේත් මේ මිගාරු මාතු ප්‍රාසාදය මුල් කරගෙන මේ ප්‍රදේශයේම තවදුරටත් රැඳී ඉන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. ඒ නිසා අපිත් තවදුරටත් මේ ස්ථානයේ මේ ඉන්නවා. කියලා උන්වහන්සලා තවදුරටත් අන්න ඒ නවක පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට අවවාද අනුශාසනා කරනවා. අර වගේම ඇතම් කෙනෙක් භික්ෂුන් වහන්සේලා 19කට ඇතම් කෙනෙක් 29කට, ඇතම් කෙනෙක් 39කට, ඇතම් කෙනෙක් 49කට. ඔය විදිහට අනුශාවාද අනුශාසනා කරනවා. දැන් පින්වත්නි අර සීලයෙන් පමණක් වැඩිලා හිටිය නවක පැවිදි භික්ෂූන් වහන්සේලා අර හොඳින් තව දවටත් බණ භාවනා කටයුතු වල යෙදෙද්දී ඔන්න ඇතම් කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් වෙනවා. ඇතම් කෙනෙක් සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා. ඇතම් කෙනෙක් සකදාගාමි මාර්ගඵලයටපත් වෙනවා. ඇතම් කෙනෙක් අනාගාමි මාර්ගඵලයටපත් වෙනවා. ඇතම් කෙනෙක් සව් කෙලිසුන් නසා රහත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් පොහොය කරන දවස පැමිණෙනවා. දැන් මේ කියනවා කුමුදු මලින් ගැවසීගෙන තියෙන මේ බොහොම ප්‍රසන්න රාත්‍රියක ඉල් මාසේ 15ක් දවසේ දැන් අපි ගත කරන්නේ මේ ඉල් මාසේ නොවැම්බර් මාසේ. මේ ඉල් මාසේ පුරපසළොස්සක් දවසේ දැන් මේ බොහොම සුන්දර රාත්‍රියක් හඳ පායලා තියෙනවා. පුරපසළොස්සක් පෝය දවස කුමුදු බලින් අවට ගැවසිලා තියෙනවා. ඉතින් අපේ හිතට හිතා ගන්න පුළුවන් කොයිතරම් සුන්දර දර්ශනයක්ද කියලා. ඉතින් ඒ වගේම බුදුරජාන් වහන්සේ මිගාරු මාතු ප්‍රාසාදයේම වැඩ සිටින්නේ නැතුව ඒ අවට මේ පරිසරයේ සුන්දරත්වයත් එක්ක මුසු වෙලා මේ සංඝ පිරිසත් එක්ක අභ්‍යවකාශයේ වැඩ සිටිනවා. ඒ කියන්නේ එලි මහණේ වැඩ සිටිනවා. දැන් භික්ෂු සංඝයා වහන්සේලාත් මුකුත්ම කතා බහක් නැතුව බොහොම තුෂ්ණීම් බොහෝත භාවයෙන් තම තමන්ගේ කමඨහනේ යෙදিলা භාවනාවේ යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ අර කලින් වතාවේ වගේම දැන් මේ භික්ෂු පිරිසගේ සිත් සතන් විමසලා බලනවා. දැන් බැලුවාම බුදුරජාන් වහන්සේට තේරෙනවා දැන් මේ භික්ෂු පිරිස කලින්ටත් වඩා බොහොම ප්‍රසන්නයි. කලින්ටත් වඩා බොහොම ගම්භීරයි. දැන් මෙතන ඉන්නවා සෝවාන් මාර්ගඵලයටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා. සකදාගාමි මාර්ගඵලයටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අනාගාමි මාර්ගඵලයටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අරහත් භාවයටපත් වෙච්ච මහරහතන් වහන්සේලා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ගම්භීරත්වය දැකලා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මෙබඳු සංඝ පිරිසක් දැක ගන්න ලැබීම හරිම දුර්ලභ කාරණයක්. මේක මේ බහුලව දකින්න ලැබෙන අවස්ථාවක් නෙමෙයි. මේ භික්ෂු පිරිස නොසිස් ස්වરૂපයක් තියෙන්නේ. මේ භික්ෂු පිරිස අතර සෝවාන් මාර්ගඵලයටපත් වූ පිරිස් ඉන්නවා. සකදාගාමි මාර්ගඵලයටපත් වූ පිරිස් ඉන්නවා. අනාගාමි මාර්ගඵලයටපත් වූ පිරිස් ඉන්නවා. මහරහත් পদවියටපත් වූ පිරිස් ඉන්නෝ. ඒ වගේම මේ භික්ෂු පිරිස සුපටිපන්න වූ ගුණයෙන් යුක්තයි. උජුපටිපන්න වූ ගුණයෙන් යුක්තයි. ඥායපටිපන්න ගුණයෙන් යුක්තයි. ආහුනේය ගුණයෙන් යුක්තයි. පාහුනේය ගුණයෙන් යුක්තයි. ඇඳිලි බැඳලා වඳින්න ගුණයෙන් යුක්තයි. ඒ සඳහා සුදුසුකම් තියෙනවා. යම්සි කෙනෙක් බොහෝම දුර ඉඳගෙන යම්සි දෙයක් හදාගෙන ඇවිල්ලා පුදන්න තරම් වටින භික්ෂු පිරිසක් මෙතන ඉන්නවා. යම්සේ කෙනෙක් ඊටාම සුළු දෙයක් මේ භික්ෂු පිරිසේ කෙනෙකුට පූජා කරනවා නම් අප්‍රමාණ වූ ඵල ලැබෙනවා. යම්සේ කෙනෙක් ඊටා විශාල දෙයක් පූජා කරනවා නම් ඊට එහා අතිවිශාල ඵල ලැබෙනවා. මේ විදිහට බොහොම දුර්ලභ වූ දර්ශනයක් බොහොම දුර්ලභ වූ භික්ෂු සන්නිපාතයක් අද මේ අවස්ථාවේ එළඹිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමක ප්‍රශංසා මුඛයෙන් මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඊළඟට පින්වත්නි තවදුරටත් මේ භික්ෂුන් වහන්සේලාට දියුණු වෙන්න බණ භවනාදිය දියුණු කරන්න තවදුරටත් බුදුරජාණන් වහන්සේ විමසලා බලනවා මොන මොන භවනාවන්ද දැන් මේ භික්ෂුන් වහන්සේලා ප්‍රගුණ කරන්නේ. ඉතින් බුදු ඇසට පෙනී යනවා ඇතැම් භික්ෂුන් වහන්සේලා සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨාන ධර්මයන් ඇතැම් භික්ෂුන් වහන්සේලා ප්‍රගුණ කරනවා. තවත් පිරිසක් මේ මට්ටම එහාට ගිහැල්ලා තවදුරටත් දියුණු වෙලා සතර ඉද්ධිපාද ධර්මයන් ප්‍රගුණ කරනවා. තවත් පිරිසක් සතර සම්‍යක් ප්‍රධාන ධර්මයන්. ඒ කියන්නේ හිතේ යම් අකුසල ධර්මයන් පැන නැගීගෙන එනවනම් ඒවා ප්‍රහාණය කරන්න, පැන නගින්න නොදී වළක්වන්න උත්සාහවත් වෙනවා. ඊළඟට අකුසල ධර්මයන් දැනටත් පැන නැගිලා තියෙනවා නම් ඒවා දුරු කරන්න උත්සාහවත් වෙනවා. ඊළඟට යන් නූපන් කුසල් තියෙනවා නම් ඒ නූපන් කුසල් උපදව ගන්න උත්සාහවත් වෙනවා. දැනටමත් උපදවාගත්ත යම් කුසල දහම් තියෙනවා නම් ඒවා තවදුරටත් තහවුරු කරගන්න, දිගු කාලයක් පවත්ව ගන්න, විපුල බවට පත් කරගන්න. මහත්ගත බවට පත් කරගන්න තව පිරිසක් උත්සාහවත් වෙනවා. මේ විදිහට මේ සතර සම්‍යක් ප්‍රධාන ධර්මයන් දියුණු කරන තවත් භික්ෂු පිරිසක් ඉන්නවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන් සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඉන්ද්‍රිය ධර්මයන් ඔප්පඩ ගිහිල්ලා ඉන්ද්‍රිය ධර්මයන්ට වඩා ඉහළින් බල මට්ටමේ දියුණු කරන බල ධර්මයන් බවට පත් වෙච්ච ශ්‍රද්ධාව බල මට්ටමින් දියුණු කරන වීරය බල මට්ටමින් දියුණු කරන සතිය බල මට්ටමින් දියුණු කරන සමාධිය බල මට්ටමින් දියුණු කරන ප්‍රඥාව බල මට්ටමින් දියුණු කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම මේ ගුණධර්මයන් බොජ්ජංග මට්ටම තක්වා දියුණු වෙලා බොජ්ජංග මට්ටමින් මේවා දැන් වැඩිගෙන යන සප්ත බොජ්ජංග ධර්මයන් වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම ආරෂ්ඨායක මාර්ගයේ වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම මේ භික්ෂු පිරිසේ මෛත්‍රී භාවනාව වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මුදිතා භාවනාව වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. කරුණා භාවනාව වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උපේක්ඛා භාවනාව වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ කියන්නේ සතර බඹ විහරණ මුල් කරගත්ත භාවනාවන් වඩන භික්ෂුන් වහන්සේලා මේ සංඝ පිරිසේ ඉන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා බුදු ඇසට පෙනී යනවා අනිච්චානු දර්ශනය අනිච්චානු පස්සනාව මුල් කරගෙන භාවනා වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඊළඟට අසුබ භාවනාව මුල් කරගෙන භාවනා වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඊළඟට ආනාපාන සතිය මුල් කරගෙන භාවනා වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. දැන් මේ වගේ දැන් අපිට මේ සූත්‍රය හරහා ඒත්තු යනවා බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ හම්බ වෙන මේ ආනාපාන සති සූත්‍රය එදා බුද්ධ කාලයේදී භික්ෂුන් වහන්සේලා අතර ප්‍රචලිත වෙලා තිබිච්ච උන්වහන්සේලා අනුගමනය කරපු යම් යම් භාවනාවන් පිළිබඳව එක්තරා අන්දමක පොත් ලැබීමක් මේ සූත්‍රයේ හරහා සිද්ධ වෙලා තියෙනවා. සූත්‍රයේ මූලික තේමාව ආනාපාන සතිය වුණාට එදා හිටපු භික්ෂූන් වහන්සේලා වඩපු නානාවිද අනිකුත් කමඨහන් සම්බන්ධයෙන් එක්තරා අන්දමක විස්තරයක් අපිට මේ සූත්‍රයේදී හම්බ වෙනවා. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට උන්වහන්සේලා මේ වඩන විවිධාකාර භාවනාවන් තමන්ගේ නුවණින් දැකලා ආනාපාන සතිය මුල් කරගෙන තමයි බුදුරජාන් වහන්සේ ඊළඟට දේශනාව පවත්වන්නේ. මේ භික්ෂුන් වහන්සේලා අමතලා උන්වහන්සේලාගේ ඒ අධිගම මට්ටම ලැබපු ගුණ විශේෂයන් තවදුරටත් දියුණු කරගන්න අවවාද කරන්නේ ආනාපාන සතිය මුල් කරගෙනයි. අන්න එතන අපිට ලොකු වැදගත්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා කතම් භාවිතාච භික්ඛවේ ආනාපාන සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානි සංසා දැන් බුදුරජාණන් වහන්සේ මේ පිරිස දැකලා පට මේ ධර්ම මාත්‍රකාවට එළමෙනවා මහණෙනි මේ මොන විදිහට වඩපු ආනාපාන සතියක්ද මොන විදිහට බහුලීකృత කරපු ආනාපාන සතියක්ද මහත්ඵල මහානිසංස වෙන්නේ. දැන් අපිටත් ওই කාරණය දැනගන්න වැදගත්. මොකද අපිත් ආනාපාන සතිය වඩනවා. එතකොට මේ මහත්ඵල වෙන විදිහට මහානිසංස වෙන විදිහට බුද්ධ දේශනාවට ගැලපෙන විදිහට අපි භාවනාව වඩනවාද කියන එක දැන් අපිට එතකොට මේ බුද්ධ දේශනාවත් එක්ක ගලප ගන්න අවස්ථාවක් තියෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉද බික්කවේ බික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා සුඤ්ඤාර සුඤ්ඤාගාර ගතෝවා නිසිද්ධති පල්ලංකං ආභුජිත්වා. උජුං කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. දැන් බුදුරජාන් වහන්සේ දැන් මුලින්ම විස්තර කරනවා. ඔන්න භික්ෂුන් වහන්සේ නමක් අරඤ්‍ය ගතෝවා. ඉතින් එක්කෝ ආරණ්‍යයකට ගිහිල්ලා. ඒ කියන්නේ මේ මිනිසුන් ගැවසී ගත තැනක මේක ටිකක් කරන්න අමාරුයි. ඒ නිසා ආරණ්‍යයකට ගිහිල්ලා. නැත්නම් ශුඤ්ඤාගාර ගතෝවා. මේ කවුරුත් නැති තැනකට ගිහිල්ලා. රුක්ක මූල ගතෝවා. කවුරුත් නැති බොහොම නිස්කලංක සංසිඳිච්ච රුක් මුලකට ගිහිල්ලා. නිසීදති පල්ලංකං ආපුජිත්වා. ඉඳගෙන ඉන්නවා හොඳට පරයන්කයක් බැඳගෙන. හොඳට තමන්ගේ කය ඍජුව තබාගෙන. දැන් එතකොට මේ ආනාපාන සතිය ගැනයි විස්තර කරන්නේ. එතකොට විශේෂයෙන් ඒ නිසා මේ ආනාපාන සති භාවනාව වඩනකොට ආරම්භයේදී අපි මදක් මේ අපි ගත කරන ඉරියව්ව සම්බන්ධයෙන් අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව සම්බන්ධයෙන් වැදගත් වීම වටිනවා. මොකද අපි සමහර වෙලාවට ඉඳගෙන ඉන්නේ එක්කෝ කකුල් දෙකම දිග අරගෙන. නැත්තම් අපේ පිට බිත්තියකට හේතු කරගෙන. නැත්තම් පැත්තකට ඇලවෙලා. නානා ප්‍රකාර ඉරියව් අපි පවත්වනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ආරම්භක යෝගියෙකුට විස්තර කරන්නේ මේ පලක් බැඳගෙන වැඩ සිටින්නේ. පලක් බැඳගෙන තමයි කය ඍජුව තියාගෙන තමයි කෙනෙක් මේ ආනාපාන සතිය වඩන්න පුහුණු වෙන්නේ. හැබැයි පුහුණුවෙන් පස්සේ Tamanට හොඳට ක්‍රමවේදයන් හසු වුණාම විවිධ කොහොමද හිත සකස් කරගන්නේ කියලා විවිධ ක්‍රමෝපායන් Tamanටම තේරුණාම මේවා යම් යම් සුළු වෙනස්කම් කරගන්න පුළුවන්. නමුත් ආරම්භක යෝගියෙක් මේ බුද්ධ දේශනාවටම අනුව සකස් වෙන එක, හැඩ ගැහෙන එක වටිනවා. මොකද මේ ආනාපාන සතිය අපේ මේ සසන පද්ධතිය හා මුල් කරගෙන සිද්ධ වෙන ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. අනිච්චානුගත ක්‍රියාවලියක්. අපිට අපි මැදිහත් අපේ මැදිහත් වීමකින් තොරව සිද්ධ වෙන ක්‍රියාවලියක්. එතකොට මේ සිද්ධ වෙන ක්‍රියාවලිය බොහොම නිදහසේ, නිදැල්ලේ, નિરાයාසයෙන් ස්වාභාවිකව සිද්ධ වෙන්න අපි ගැළපෙන අන්දමකට ඉඳ ගන්න ඕනේ. ඒ ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන්නේ. දැන් මේ විදිහට වාඩි වුණ කෙනා ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් මේ පරිමුඛං කියන පදය විවිධ විදිහට අර්ථ දක්වනවා. නමුත් අපිට දල වශයෙන් හිතා ගන්න පුළුවන් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ මුහුණ ප්‍රදේශයේ තමයි මේ තමන්ගේ සිහිය පිහිටුවා ගන්න තියෙන්නේ. තමන්ගේ සතිය එළඹ සිටි සිහිය අවධානය පවත්වන්න තියෙන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා. ඊළඟට දැන් තවදුරටත් විස්තර කරනවා සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. දැන් මේ විදිහට ඉරියව්ව සකස් කරගෙන කවුරුවත් නැති නිස්කලංක තැනකට ගිය මේ තැනැත්තා අපි කියමු යෝගාවචරයා. දැන් හොඳින් හරිබරි ගහිලා පහසුව ඉරියව්වකට වාඩි වෙලා තමන්ගේ කය ඍජුව තියාගෙන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හොඳට අවධානය පවත්වමින් සතිමත්ව දැන් හුස්ම ගන්නෝ සතිමත්ව හුස්ම හෙලනෝ එතකොට දැන් මේ සතිමත්ව හුස්ම ගන්න එක සතිමත්ව හුස්ම හෙළන එක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. නමුත් මේ දේ දැන් මෙතන සරලව කියලා තිබුණට ඉතින් අපේ හිත ඉතින් මේ කටයුත්ත මේකේ සරල බව නිසාම මේකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අපේ හිත පුරුදු වෙච්ච පරණ සියලුම දේවල් මේ අවස්ථාවේදී එළියට ඇද ගන්නවා. ඉතින් අතීතේ වෙච්ච දේවල් ටික ඔක්කොම මතක් කරලා දෙනවා. අනාගතේ කරන්න තියෙන ටිකත් ඔක්කොම මතක් කරලා දෙනවා. ඉතින් ඕව ඔස්සේ අපි හිත හිතා ගියොත් මේ වැඩේ කරන්න හම්බෙන්නේ ඒ නිසා අපි ඉතින් විවිධාකාර උපක්‍රම මේ සරල දේ කර ගැනීම සඳහා උදව්වක් වශයෙන් රුකුලක් වශයෙන් භාවිතා කරනවා. ඉතින් කරන යම් යම් උපක්‍රම කීපයක් සඳහන් කරනවා නම් අපිට පුළුවන් දැන් හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනවා කියලා කියන්නේ හිතින් එක්තරාන්දමකින් හිතනවා. හුස්ම ගන්නවා, කය හුස්ම ගන්නවා, හිත ඒ අනුව හිතනවා. ආස්වාසය සිද්ධ වෙනකොට නාසිකාග්‍රේ හුස්ම වදිනකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා. හුස්ම පිට ගන්නකොට හුස්ම පිට කරනවා කියලා මෙනෙහි කරනවා. දැන් මේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට තාම යා ගැනීම සඳහා දරන උපක්‍රම මේ ඔක්කොම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සතෝ අස්ස සති සතෝ පස්ස සති. සතියෙන් යුක්තව හුස්ම ගන්නවා සතියෙන් යුස්තව හුස්ම හෙලනවා. එච්චරයි. බොහොම සරලයි. දැන් නමුත් අපේ හිතේ තියෙන අර විපිලිසර බව වළක්ව ගන්න හිත එක්තෙන් කරගන්න තවදුරටත් හොඳට යෙදිලා මේ කටයුත්ත කරන්න අපි ඉතින් උපක්‍රම යොදනවා ඊළඟට තවත් කෙනෙක් හුස්ම ගණන් කරනවා කියලත් ක්‍රම යොදනවා හැබැයි ටික ටික වැඩේ සංකීර්ණ වෙනවා අපිට පුළුවන් නම් මේ කටයුත්තේදී සංකීර්ණත්වයකට යන්නේ නැතුව පුළුවන් තරම් සරල විදිහට මේ කටයුත්ත කරන්න අන්න ඒ තරමට අපේ මේ කටයුත්ත බුද්ධ දේශනාවට ලං වෙනවා. අපි විවිධාකාර ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. නමුත් ඒ ක්‍රම හරහා භවනා ක්‍රමේ සංකීර්ණ වෙනවා නම් අපි බුද්ධ දේශනාවෙන් පින්වත්නි ඈත් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න වටිනවා මේ භවනා ක්‍රම සරල වුණ තරමට තමයි මේ භවනා ක්‍රමයේ ගැඹුරකට අපි වර්ගෙන යන්නේ. භාවනා ක්‍රමයේම විශාල වශයෙන් ව්‍යාකූල නම් විවිධාකාර දේවල් හරහා ක්‍රමය සංකීර්ණ වෙලා නම් අපිට ඒ සංකීර්ණ බව තුල හිත මතු පිටම රැඳෙනවා. ක්‍රමය හරහා ගැඹුරට යන්න තියෙන හැකියාව මගහැරෙනවා. බුද්ධ දේශනාවෙන් අපි මෑත් වෙනවා. බුද්ධ දේශනාවට ලං වෙන්න නම් බුදුරජාන් වහන්සේ දැනගෙනම මේ දේශනා කරලා තියෙන මේ සරල වැකිවලට පුළුවන් තරම් හැකිතාක් අනුගත වෙන්න අපි උත්සාහවත් විය යුතුයි. හොඳයි අපි හිතමු දැන් කෙනෙක් කොහොම හරි උත්සාහයෙන් දැන් හිත මෙල්ල කරගත්තා. අතීතයට යන සිතුවිලි ටික වළක්වා ගත්තා. අතීතයේ දේවල් මතක් වෙනවා නම් මතකයක් මතකයක් කියලා අවශ්‍ය නම් නම් කළා, ලේබල් කළා ඒ ටික අතහැරලා දැම්මා. අනාගත සැලසුම් හිතට එනවා නම් සැලසුම් කරනවා සැලසුම් කරනවා කියලා අවශ්‍ය නම් ලේබල් කරලා ඒකත් අතහැරලා දැම්මා. දැන් මේ හිතට එන සිතුවිලි වලට කිසිම වැදගත්කමක් දෙන්නේ නැහැ. අපේ අවධානය පවත්වන්න උත්සාහවත් වෙන්නේ මේ අපේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ දැනෙන මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට පමණයි. ඉතින් ඔය අතරේ අපිට සද්ද ඇහෙනවා. ඉතින් සද්දේ ඔස්සේ යන්නෙත් නැහැ. අවශ්‍ය නම් සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කළා අතහැරලා දැම්මා. හැබැයි මෙනෙහි කිරීමකින් තොරව Tamanට ආනාපාන සතියට හිත ගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. මෙනෙහි කිරීමක් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මෙනෙහි කිරීමෙන් මේ කටයුතු ඉක්මන් වෙනවා නම් ඒ එහෙම කරාට වරදකුත් නැහැ. ඊළඟට ඇතම් තැන්වල ඔන්න රිදුම් කැක්කුම් වෙනවා. ඒ රිදුම් කැක්කුම් එනකොටත් රිදුම් කැක්කුම් ඔස්සේ යන්නේ නැතුව එතෙන්ට අවධානය යොමු කරන්නේ නැතුව අපිට ආනාපාන සතියට අපේ හිත අරගන්න පුළුවන් නම් අවධානය යොමු කරගන්න පුළුවන් නම් ඒ තරමට වඩා හොඳයි. හැබැයි ඒ දැනෙන වේදනාවන් මේ ආනාපාන සතිය මැඩපවත්වගෙන ආනාපාන සතිය අභිබවා යනවා අන්න ඒ අවස්ථාවේදී අපිට ඉරියව් මාරු කිරීම වගේ උපක්‍රමයකින් නැවතත් ආනාපාන සතියට හිත අරගන්න සිද්ධ වෙනවා. අපි ආනාපාන සතියේ මගක ඉඳලා එකපාරටම මේ වේදනාවන් මෙනෙහි කරන්න ගත්තොත් තාම නුපුහුණු මනසකින් එක්තරාන්දමක තාමත් වර්ධනය නොවෙච්ච මනසකින් තමයි අපි මේ ඊට යහ අධීරක් උත්සාහ කරන්නේ. ඒක ඒ තරම් නුවණට හුරු නෑ. ඒ නිසා අපි මේ ද්විතීක අරමුණු එහෙම නැත්නම් මේ ප්‍රධාන කර්මස්ථානෙට පිටුපසෙන් තියෙන අනෙත් අරමුණු ඒ නිසා පුළුවන් තරම් පැත්තකින් තියලා මූල කර්මස්ථානය මුල් කරගෙන තමයි ආරම්භක යෝගාවචරයේ කටයුත්ත කරගෙන යන්න ඕනේ. මොකද මූල කර්මස්ථානය තමයි අපේ පිහිට. මූල කර්මස්ථානයට වාංගු වෙලා ඒක එල්ලිලා තමයි අපි මේ අපේ සතිය දියුණු කරගන්න හදන්නේ. අපේ හිතේ එකඟ බව සමාධිය දියුණු කරගන්න හදන්නේ. හිත හොඳට එක්තෙන් කරන ඒ අවශ්‍ය තැනට යොමු කරන මේ මානසිකාර ශක්තිය හදාගන්න හදන්නේ මේ මූල කර්මස්ථානයේ මුල් කරගෙන. එතකොට පින්වත්නි මේ ආරම්භක යෝගියෙක් ආධුනිකයෙක් හැමතිස්සෙම එතකොට මූල කර්මස්ථානයේම වැඩිපුර හිත රඳවන්න උත්සාහත් වෙන්න ඕනේ. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු පාඩයට නැවතත් ගියොත් අපි හිතමු දැන් අපි විවිධ උපක්‍රම භාවිතා කළා. ඔන්න දැන් මේ ආස්වාසයේ හිත රඳව ගත්තා. ප්‍රශ්වාසයේත් හිත රඳව ගත්තා. අවශ්‍ය නම් ආශ්වාසයේදී හුස්ම ගන්නවා කියලා නම් කළා. ප්‍රශ්වාසයේදී හුස්ම පිට කරනවා කියලා නම් කළා. දැන් ටිකක් දුර යනකොට මේ අර යොදාගත්ත නම් කිරීම ටිකක් කෙටි කරන්න සිද්ධ වෙනවා. හුස්ම ගන්නවා කියලා මුලින් නම් කළා, හුස්ම පිට කරනවා කියලා නම් කළා. කෙටි කරනවා කියන්නේ ටිකක් දුර යනකොට ගන්නවා කියලා විතරක් කෙටි කරනවා. පිට කරනවා කියලා විතරක් කෙටි කරනවා. තවත් දුරට යනකොට තව දුරටත් අවශ්‍ය නම් කෙටි කරන්න පුළුවන්. ඕනනම් එකයි කියලා කියනවා. පිට කරනකොට දෙකයි කියලා කියනවා. නැත්නම් in කියලා කියනවා. පිට කරනකොට out කියලා කියනවා. අර පුළුවන් තරම් හිතට එක්තරා අන්දමකින් යොදන ආයාසය හිත නැවතත් අවදි කරලා ගන්න ගතිය. එහෙම අවදි කරලා කියන වචනයට වඩා හිත විතර්ක කරන ස්වභාවය පුළුවන් තරම් ලිහිල් කරනවා. ඒ වෙනුවට මේ ස්වාභාවිකව දැනෙන දේහි හිත පවත්වනවා. දැන් අපි මෙනෙහි කරනවා කියන්නේ එක්තරා අන්දමකින් හිතේ සිතුවිලි අවදි කර ගැනීමක්. ඉතින් මේ විතර්ක පුළුවන් තරම් සංසිඳන මාර්ගයක තමයි මේ භාවනාව සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපි හිතමු දැන් කෙනෙක් දැන් ක්‍රමානුකූලව දැන් මේ අධීරෙන් අධීර ඇවිල්ලා දැන් එයාට පුළුවන් වෙනවා දැන් මෙනෙහි කිරීමකින් තොරව පවා ඔන්න දැන් ආස්වාසය මෙනෙහි කරන. ආස්වාසය දැක ගන්න පුළුවන්. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නවා. හුස්ම පිට කරනකොට හුස්ම පිට කරන බව දන්නවා. මේ විදිහට හොඳට කරගෙන යනකොට ඔන්න එයාට තේරෙනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දැන් මේ බුද්ධ වචනය ඔන්න ඊළඟට Tamanට තේරෙන්න ගන්නවා. ඇතම් හුස්ම රැලි දිගට දැනෙනවා. දිගයි කියලා කියන්නේ හුස්ම ගන්නවා ආස්වාසයක් සිද්ධ වෙනවා කලින් ආස්වාසයට වඩා දැන් මේ අත්විඳින ආස්වාසය ටිකක් දිග කාලයක් පැවතුණු බවට තේරෙනවා. ඊළඟට කලින් සිද්ධ වෙච්ච ප්‍රස්වාසයට වඩා වැඩි කාලයක් දැන් මේ තමන් අත්දකින ප්‍රාස්වාසය දිගට පවතින බවක් වැඩි කාලයක් පැවතුණු බවක් තේරෙනවා. ඔන්න එතකොට එයා තේරුම් ගන්නවා මේ කලින් ආස්වාස ප්‍රස්වාසයට වඩා දැන් මේ තමන් අත්දකපු ආස්වාසය දිගයි. දැන් මේ තමන් අත්දැකපු ප්‍රස්වාසය දිගයි. ඔන්න තමන් තේරුම් ගන්නවා. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති ඔන්න තුන්වෙනි අදීර බුදුරජාන් වහන්සේ විස්තර කරනවා දැන් ඔන්න ඇතම් වෙලාවට ඊළඟට තේරෙන්න ගන්නවා ඇතම් හුස්ම රැලි කලින් එකට වඩා කොටයි තිබුණේ ආස්වාසය පටන් ගත්තා හැබැයි ඉක්මනටම ඉවරුණා. වැඩි කාලයක් ගියේ නැහැ ආස්වාසය අවසන් වෙන්න. ඊළඟට ප්‍රශ්වාසයකුත් පටන් ගත්තා. වැඩි කාලයක් ගියේ නැහැ ඔන්න ප්‍රශ්වාසයත් සම්පූර්ණයෙන්ම අවසන් වුණා. ඔන්න ඊළඟට ආස්වාසය පටන් ගත්තා. අන්න Tamanට තේරෙනවා මේ වැඩි කාලයක් නොගෙහින් මේ ආස්වාසය ආස්වාසය පැවතුණා. වැඩි කාලයක් නොගෙහින් ප්‍රශ්වාසයත් අවසන් වුණා. දැන් මේ තුන්වෙනි අධීර ඊළඟ අධීරය ඔන්න මේ යෝගාවචරයට තේරෙනවා. ඉතින් තවදුරටත් මේ ගැන උද්‍යෝගයෙන් හිත එහෙම කරගන්න නැතුව හිත පැනලා ගියත් උත්සාහයෙන් නැවතත් අන්න මේ අරමුණට ගෙනල්ලා සද්දයක් ඇහුණත් නැවතත් මේ අරමුණටම ගෙනල්ලා වේදනාවක් දැනුණත් වේදනාව විනිවිදගෙන හරි මේ ආස්වාස ප්‍රස්වාසයේම හිත තියාගෙන දැන් මේ ආනාපාන සතියේම එයා යෙදෙනවා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මෙතන මේ භාවිතා කරන්නේ පජානාති කියන වචනය එතනත් යම් වැදගත්කමක් තියෙනවා ඒ කියන්නේ නුවණින් දැක ගන්නවා නුවණින් දැන ගන්නවා. එයා මේ මට්ටමින් නතර වෙනවා. ඒ කියන්නේ එතෙන්දී අපිට කරන්න දෙයක් නැහැ. යෙදිලා කරන්න කියන්නේ උමනාවෙන් කළ යුතු දෙයක් නැහැ. කරන්න තියෙන්නේ වෙන දේ තේරුම් ගන්න එක විතරයි. ඔන්න ඊළඟ අදිරයට යනකොට බුදුරජාණන් වහන්සේ ඊට වඩා යමක් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ ආශ්වාසය මෙතෙක් වේලා බැලුවේ ඒකේ අපිට වැටහෙන කොටසක් විතරයි. යම් වැටහිච්ච ගොරෝසු හරියක් විතරයි මේ දා අපිට භවනාව සඳහා අපි යොදාගත්තේ. දැන් ඊට වඩා එහාට ගිහිල්ලා උත්සාහවත් වෙනවා බැරිද මේ වැටහිච්ච කොටසට වඩා තව ටිකක් පරාසය වැඩි කරගන්න. මේ ආස්වාසේ මුල් හරියම මුල් කොටසම මට අල්ලගන්න බැරිද? ආස්වාසේ ඇති වෙනකොටම කොහොමද? කොහොමද මේ සියුම්ම මේක තේරුම් ගන්නෙ? වටහා ගන්නෙ, දැනගන්නෙ කියලා අන්න තවදුරටත් මෙයා උද්‍යෝගිමත් වෙනවා. එතකොට තමන්ට තේරෙනවා මේ ආස්වාසේ එකපාරට රළු වෙලා නැහැ. ඊටාම සියුම් තැනකින්, ඊටාම සියුම් සංවේදනාවකින් මේක පටන් ගන්නවා. නොදැනීමකින් නොදැන්නුණු මට්ටමක ඉඳලා ඊටාම සියුම්ම දැනෙන්න ගන්නවා. අන්න ඒ හරියේ අල්ල ගන්න යා උත්සාහවත් වෙනවා. ඒ හරියටත් දැනුවත් වෙන්න යා උත්සාහවත් වෙනවා. එතකොට ආස්වාසේ මුල් කොටස යාට හොඳට තේරෙනවා. ඔහම ආස්වාසේ මුල් කොටස හොඳට සියුම්ම තේරෙන තේරෙනකොට ඊළඟට තේරෙනවා දැන් ආස්වාසේ මැද හරිය හොඳට ටිකක් දැන් වැටහෙන හරිය. අන්න ඒක මැද හරිය කියලා දැන් තේරුම් ගන්නවා. ඊළඟට නැවත ආස්වාසේ අවසන් වෙන හරිය නැවතත් අර වගේම සියුම් වෙලා නොදැනී යනවා. ඔන්න ආස්වාසේ සම්පූර්ණ වුණා. අවසන් වුණා. අපි කියනවා මේ ආස්වාසයේ මුලුල්ලම දැකගත්තා. මුළු ආස්වාස චක්‍රයම දැක්කා. ඊළඟට පින්වත්නි ඔතනින් අතර වීම වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියන මේ සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. මේ ප්‍රශ්වාසයේත් ප්‍රාශ්වාසයේත් හුස්ම පිට කිරීමේදීත් හුස්ම පිට කරන්න කොහොමද පටන් ගන්නෙ? හුස්ම පිට කරන්න පටන් ගත්තට පස්සේ ඒක කොහොමද සියුම්ම තව තව තව වැඩි වෙලා හොඳට දැනෙන්න ගන්නේ කොහොමද? හොඳට දැනිලා ඔන්න දැනීම අඩු වෙලා අවසන්ලා යන්නේ කොහොමද? ඒකෙත් එතකොට මේ ප්‍රශ්වාස ක්‍රියාවලියේ මුළුල්ලම දැක ගන්න. මුළු චක්‍රේම දැක ගන්න එයා උත්සාහවත් වෙනවා. දැන් මේ කටයුත්ත වෙන වෙන දේවල් හිත හිත කරන්න බෑ. ඒ කියන්නේ මේ කටයුත්ත සාර්ථකව සිද්ධ වෙන්න නම් අනිකුත් සියලුම ලෝකයේ සියල්ල දන් දීලා මේ වැඩේ කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට තමන්ගේ ගෙවල් ගැන හිත හිතා කරන රාජකාරී කටයුතු ගැන හිත හිතා කරන තීන දේවල් ගැන හිත හිතා මේ දේ කරන්න බෑ. මොකද මේ දැන් කරන වැඩේ අතිශය සූක්ෂමයි. ඊටාම සියුම්. මේ හුස්ම රැල්ලක ඊටාම සියුම් මුල් කොටස ඊළඟට ඊට වඩා යම් සංවේදී මැද කොටස ඊට ඊට වඩා සියුම් අග කොටස අල්ලගන්නේ. ප්‍රශ්වාසයකත් ඔය ඔය විදිහමයි. එතකොට මේ විදිහට අපි හිත යොදවනවා නම් එතකොට පින්වත්නි අපිට එක්තරා අන්දමකින් මුළු ලෝකෙම අතහැරිලා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම හොඳට හිත নিমগ্ন වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පාවිච්චි කරන්නේ සික්ඛති කියන වචනේ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මේ සඳහා එයා පුහුණු වෙනවා. සික්ඛති කියන්නේ ශික්ෂාවක්. මෙතන අර පජානාති කියන වචනයට වඩා ටිකක් බැරෑරුම් බවක් තියෙනවා. මොකද මේක අපි යෙදිලා කර යුතුයි. මේක තාම අපිට හුරු නෑ. ස්වභාවයෙන් මේකට හුරු නෑ. අපි අපි කළ යුතු යමක් එතන තියෙනවා. يعني අපි උද්‍යෝගයෙන් මේ සඳහා උත්සාහවත් වෙන්න ඕනේ. අපිට වැටහිච්ච ප්‍රමාණයට වඩා සියුම් ප්‍රමාණයක් වටහා ගැනීම සඳහා දැන ගැනීම සඳහා අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සඳහා අපි අනුග්‍රහ කරන්න ඕනේ, යෙදিলা කටයුතු කරන්න ඕනේ. අන්න එතකොට මේ ආස්වාසයේ මුළුල්ලම අල්ලගන්න මුළුල්ලම දැකගන්න මුළුල්ලම දැනගන්න මේ යෝගාවචරයට හැකි වෙනවා. ප්‍රශ්වාස ක්‍රියාවලියේ මුළුල්ලම දැකගන්න මුළුල්ලම දැනගන්න මේ යෝගාවචරයට හැකි වෙනවා. දැන් මේ මේ කතා කරන්නේ පින්වත්නි මේ එක ආස්වාසයක පමණක් නෙමෙයි. එක ප්‍රශ්වාසයක පමණක් නෙමෙයි. දැන් මේ කටයුත්ත බහුලීකృత කරනවා කියන්නේ ඒකයි. දැන් අපි මේක එක දවසක එක පරයන්කය කළා සියල්ල බලාපොරොත්තු වෙනවා නම් ඒක අපේ මුලාවක්. බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙම කොහොමද? කතම් භාවිතා භික්කවේ ආනාපාන සති කතම් භාවිතා කතම් බහුලී කතා. මේ ආනාපාන සතිය කොයි විදිහට වැඩුවාම කොයි විදිහට බහුලීකృత කරාම දැන් හුඟක් දෙනෙක්ට මේ බහුලීකృత කරන්න හරිම අමාරුයි. මොකද මේ බහුලීකృత කරන්න එක්ක වෙලාව මදි, වෙලාව නැහැ, ඒක කාලය නිකම් මේ තමන් ඉක්මනට ප්‍රතිඵල අපේක්ෂා කරනවා. නමුත් බුද්ධ වචනේ හා සසඳලා බැලුවාම මේ භාවනාවක් බහුලීකృత කිරීමෙන් ලොකු වැඩක් සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් ගන්න නම් මේ භාවනාව හොඳට බහුලීකృత කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. අපි හිතමු දැන් කෙනෙක් ඔන්න එක ආස්වාසයක මුලුල්ලම දැකගත්තා. එක ප්‍රස්වාසයක මුලුල්ලම දැකගත්තා. ඉතින් ඔය විදිහටම ඊළඟ ආශ්වාසයේත් මුලුල්ලම දැක ගන්නවා. ඊළඟ ප්‍රශ්වාසයේත් මුලුල්ලම දැක ගන්නවා. ඊළඟ ආශ්වාසයේත් මුලුල්ලම දැක ගන්නවා. ඊළඟ ප්‍රශ්වාසයේත් මුලුල්ලම දැක ගන්නවා. හරියට නිකන් අර මල් වැලකට මල මල එකින් එක ලස්සන්ට එකතු කරගෙන එකතු කරගෙන යනවා වගේ. එන ආශ්වාසය ප්‍රශ්වාසය පාසා දැන් මේ කටයුත්තේ යෙදෙනවා. ඒ සඳහා හික්මෙනවා. ඒකයි මේ සික්කති කියන්නේ එක්තරා අන්දමකින් හික්මීමක්, සංවර වීමක්, පුහුණු වීමක් දැන් මේ තැනත්තා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. පසම්බනේ කරනවා කියන්නේ සංසිඳවනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට දැන් සංසිඳෙන්න හරිනවා. ඒ කියන්නේ දැන් තමන් මුලින් මේ ආස්වාස ක්‍රියාවලියේම හොඳට හිත නිමග්න කරලා ඒකේ මුලුල්ලම දැක ගන්න දැන් උත්සාහවත් වුණා. ඒ සඳහා හොඳට දැන් හිත පුහුණු කළා. ප්‍රාසාස ක්‍රියාවලියෙත් හොඳට හිත নিমগ্ন කරගෙන හොඳට ඒකෙම යෙදිලා දැක ගන්න හිත පුහුණු කළා. දැන් මෙයාට තේරෙනවා මේ යෝගියාට තේරෙනවා දැන් ටිකක් ටිකක් මේ ආස්වාසේ තන් තව තව සියුම් වෙනවා. දැන් තවත් එන්න වෙන්න වැඩේ අමාරුයි. මොකද කලින් නම් හොඳට තේරුණා ආස්වාස ප්‍රස්වාසය දැන් එන්න එන්න සියුම් වෙන ස්වභාවයක් නොතේරෙන ස්වභාවයකට තමයිපත් වෙන්නේ. ඉතින් අපි මේ බණ අහලා තිබුණ නැත්නම් අපි හිතනවා අපේ සතිය දුර්වල වෙලා කියලා. අපි හිතනවා අපිට භාවනාව වැරදිලා කියලා. නමුත් මෙතන වෙලා තියෙන්නේ භාවනාව දියුණු වෙලා. සතිය තීව්‍ර වෙලා, සතිය සියුම් වෙලා. අපේ හිත තවදුරටත් සියුම් වෙලා. ඒ කාරණය අපි නුවණින් තේරුම් ගන්න අවශ්‍යයි. සුත්තමේ ඥානයක් ඇතිව ලැහැස්ති පිට යන්න අවශ්‍යයි. නැත්තම් අපි මග වරද්ද ගන්නවා. අපි මොකද කරන්නේ? හුස්ම නැති වුණා කියලා හිතලා හයියෙන් හුස්ම ගන්න යනවා. අර නොපෙනී ගිය ආනාපානය සංසිඳිච්ච ආනාපානය අපි නැවතත් මතු කර ගන්න හදනවා. සංසිඳිච්ච අනාකූල ප්‍රවාහය අපි ව්‍යාකූල කර ගන්නවා. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ මෙතෙන්දි කමටහන වෙන්නේ මේ සංසිඳන ආනාපානෙට තවදුරටත් සංසිඳෙන්න අවකාශය ලබලා දෙන එකයි. ඒකයි පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. මේ හොඳට තැම්පත් වෙන සංසිඳෙන මේ කාය සංඛාරය තව දුරටත් සංසිඳෙන්න අන්න අපි අනුග්‍රහ කරනවා. ඒ සඳහා අපි හික්මෙනවා. ඒ සඳහා අපි පුහුණු වෙනවා. කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාසයටමයි. ඒ කාරණාව අ වෙනත් සූත්‍රයකදී ධම්මදින්නා මහරහත්තරෙන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා විසාක උපාසකතුමාට. මොකද්ද මේ කාය සංඛාරය කියන්නේ? එතුමිය චූල වේදල්ල සූත්‍රයේදී විස්තර කරනවා මේ කාය සංඛාරය කියන්නේ වෙනත් කිසිවක් නෙමෙයි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියටයි. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම එතකොට තවදුරටත් හොඳට තැම්පත් වෙන්න, තව සියුම් වෙන්න, සිනිඳු වෙන්න අන්න අපි අනුග්‍රහ කරනවා. ඒක දැන් හොඳ තව තව සියුම් වෙවි නොපෙනී යන මට්ටමකට දැන් එනවා. දැන් පින්වත්නි මේ ප්‍රදේශය මේ විස්තර කරපු ප්‍රධාන කොටස් හතර අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙන්න මේ කොටස් හතර මහණෙනි කායානුපස්සනාවයි. ඒක බුද්ධ වචනයෙන්ම කියනවා නම් කායේ කායානුපස්සී භික්ඛවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං දැන් මේ කායානුපස්සනාවට අයිති ප්‍රදේශය තමයි බුදුරජාණන් වහන්සේ මේ කොටස් හතරෙන් විස්තර කරලා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ ආනාපාන සතියේම කායානුපස්සනාව ගැබ් වෙලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ සතිපට්ඨාන සූත්‍රය එකක් ආනාපාන සතිය තව එකක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙකම ඔන්න දැන් ගොනු කළා අපිට පැහැදිලි කරලා දෙනවා මේ ආනාපාන සතියේ කොහෙද කායानुපස්සනාව ගැබ් වෙලා තියෙන්නේ. ඒක තමයි දැන් මේ මතු කරලා දෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා දැන් මේ විස්තර කරු ප්‍රධාන අංග හතර ප්‍රධාන කොටස් හතර අදියර හතර අයිති වෙන්නේ ඔන්න කායानुපස්සනා කොටසටයි. මොකද කියලා ඊළඟට පැහැදිලි කරනවා කායේසු කායඤ්‍යතරාහම් භික්ඛවේ එවං වදාමි යදිදං අස්සාස පස්සාසං මහණෙනි මේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ කයේම එක්තරා ස්වභාවයක්. එකන්දම එක පැත්තකින් කියනවා නම් මේ කයේ තියෙන මූල ස්වභාවය තමයි මේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ. දැන් ඔය අපේ කටුකුරුන්ද සාවින් වහන්සේම හරි ලස්සන උපමාවක් දෙනවා. දැන් අපි හිතමු අපිට මොකක් හරි වීරයවන්ත වැඩක් කරන්න ඕන නම් ශක්තිමත් වැඩක් කරන්න ඕන නම් වීරය යොදන්න ඕන නම් අපි මොකද කරන්නේ හොඳ හුස්මක් අරගෙන තමයි ඒ වැඩේ කරන්නේ මොකද ඒ හුස්ම හිර ගැනීම හරහා හොඳ ආස්වාසයක් අරගෙන හුස්මක් අරගෙන ඒකෙන් අපි වෙරයක් ගන්නවා වීරයක් ගන්නවා එතකොට මේ මුළු කයේම මූල ප්‍රභවය එහෙම නැත්නම් මේ කායික මේ ඕලාරික කයේ මූල ප්‍රභවයේ වශයෙන් අපිට සලකන්න පුළුවන් මේ ආස්වාද ප්‍රස්වාසය ඒකයි අර ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ චූල වේදල්ල සූත්‍රයේදීත් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම කාය සංඛාරයේ වශයෙන් හඳුන්වන්නේ. එතකොට යම්සි කෙනෙක් ආනාපාන සතියේ මේ විදිහට නියැලෙනවා නම් මේ විදිහට නිරීක්ෂණය කරනවා නම් එතකොටයි ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේ කයමයි දැකලා තියෙන්නේ. මේ කයේම එක්තරා ස්වභාවයක් තමයි ඒ තැනැත්තා නිරීක්ෂණය කරලා තියෙන්නේ. මොකද මුළු කයේම තියෙන වෙනස් වීම මේ එක්තරා අන්දමක සියුම් ඊට වඩා සියුම් මේ ආශාස ප්‍රසවාස ක්‍රියාවලිය තුලින් අපිට උකහා ගන්න පුළුවන් දැනගන්න පුළුවන්. ඒ නිසා අපි ආශාස ප්‍රසවාස ක්‍රියාවලිය ආනාපාන සතිය කෙනෙක් වඩනවා නම් ප්‍රගුණ කරනවා නම් අන්න ඒ හරහා අපිට කායානුපස්සනාව ප්‍රගුණ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට පින්වත්නි දැන් බුදුරජාන් වහන්සේගේ දේශනාව මෙතනින් સમાપ્ત වෙන්නේ නැහැ. ඉන් එහාට බුදුරජාන් වහන්සේ වේදනානුපස්සනාව ගැන, චිත්තානුපස්සනාව ගැන, ධම්මානුපස්සනාව ගැනත් විස්තර කරනවා. අපි ඒවා අධීරෙන් අධීර ඊළඟ ඊළඟ ධර්මදේශනාවලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපිට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ ආනාපාන සතිය කියන එක අපිට සමත භාවනා පැත්තෙන් වඩලා ධානාදී පැතිවලට යොමු කරගන්නත් පුළුවන්. විපස්සනා පැත්තෙන් වඩලා මේ විස්තර කරන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන විපස්සනා කර්මස්ථාන පැත්තකින් දිනු කරගන්නත් පුළුවන්. නිසා ආනාපාන සතිය කියන එක ඊටාම ප්‍රබල කර්මස්ථානයක්. බුදු දහම තුල බුදු දේශනාව තුල හම්බෙන ඊටාම ප්‍රබල කර්මස්ථානයක්. ඒ වගේමයි දැන් මම මාත්‍රිකාව වශයෙන් දේශනා කරපු ඒ පාඩයත් අපේ අවධානය යොමු කරන්න වටිනවා. ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. ඊළඟට චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගා පරිපූර්ණෙන්ති. සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා විඥා විමුක්තිං පරිපූර්ණෙන්ති. එතකොට තවත් විවිධ සූත්‍රවලදී ඇතැම් වෙලාවට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මේ ඇත්තද මේ එක ධර්මයක් දිනු කළා ධර්ම හතරක් වැඩෙනවා කියන්නේ. ධර්ම හතරක් වැඩි දියුණු කළා ධර්ම හතක් වැඩෙනවා කියන්නේ. ධර්ම හතක් දියුණු කළා ධර්ම දෙකක් වැඩෙනවා කියන්නේ. එහෙම කතාවක් තියනවාද? එතකොට ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි මේ ආනාපාන සතිය කියන එකම ධර්මයේ වැඩලා මේ සතර සතිපට්ඨානය කියන ධර්ම හතරක් දිනු කරගන්න පුළුවන්. ඒ ධර්ම හතර වඩලා සප්ත බොජ්ජංග කියන ධර්ම හතක් දිනු කරගන්න පුළුවන්. සප්ත බොජ්ජංග කියන ධර්ම හත දිනු කරලා විද්‍යා විමුක්ති කියන ධර්ම දෙකක් දිනු කරගන්න පුළුවන් කියලා ඔන්න ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා. සමහර ලාවට ආනන්ද හාමුදුරුවෝ බුදුජනන වහන්සේගෙන් ගිහිල්ලා අහනවා. ඇත්තද භාගතුන් වහන්සේ මේ එක ධර්මයක් දිනු කළා ධර්ම හතරක් දිනු කරගන්න පුළුවන් කියන්නේ. ඊළඟට මේ ධර්ම හතරක් දිනු කරගෙන ධර්ම හතක් දිනු කරගන්න පුළුවන් කියන්නේ. ධර්ම හතක් දිනු කළා ධර්ම එකක් දෙකක් දිනු කරගන්න පුළුවන් කියන්නේ මෙහෙම කතාවක් තියනවාද? එහෙම කතාවක් තියෙනවා ආනන්ද කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේ දේම විස්තර කරනවා. ඉතින් ඇතම් වෙලාවක සරියුත් මහරතන් වහන්සේගෙන් ආනන්ද හැඳුරෝයේ දේ අහනවා. ඉතින් මේ විදිහට මේ ධර්මයේ තුල විශේෂයෙන්ම ආනාපාන සතිය සංයුක්තය තුල මේ විදිහට මේ ආනාපාන සතිය මුල් කරගෙන සතර සතිපට්ඨානයන් දියුණු කරන ආකාරය, සප්තබුද්ධංග ධර්මයන් දියුණු කරන ආකාරය, විඥා විමුක්ති කියලා අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නවා නම් නිවන සාක්ෂාත් කරන ආකාරය දක්වාම මේ ධර්මය ප්‍රකාශ වෙනවා. එනිසා පින්වත්නි අපි මේ වඩන භාවනාව එක්තරා අන්දමකින් බුද්ධ දේශනාවට ඍජුවම සම්බන්ධ වෙනවා. බුද්ධ බුද්ධ දේශනාවට ඍජුවම එකඟ වෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ විස්තර කරන මේ ආනාපාන සති සූත්‍රය විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ හම්බ වෙන ආනාපාන සති සූත්‍රය විශේෂයෙන්ම සමත භාවනාව පැත්තට නෙමෙයි විපස්සනා භාවනාව පැත්තේ විස්තර වෙලා තියෙන්නේ. මොකද මේ වඩන ආකාරය කායානුපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට ගලපලයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසයෙන් යන්න පුළුවන් විපස්සනා භාවනා මාර්ගයක් මේ ආනාපාන සති සූත්‍රය තුල තියෙනවා. ඒ නිසා අපි විශ්වාසයෙන් යුතුව අපි දැනටවත් ආනාපාන සතිය මුල් කරගෙන අපේ භවනාව කරගෙන යනවා නම් තවදුරටත් තහවුරු කරගෙන විශ්වාසයෙන් යුතුව ගෞරවයෙන් යුතුව මේ භාවනාව කරගෙන යන්න අපිට අවස්ථාව තියෙනවා. නිසා මම ධර්මදේශනාව අවසන් කරමින් මේ පිංගුතුන්ට ආරාධනා කරනවා තමුන් මේ කරගෙන යන භාවනාව විශ්වාසයෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව මේ සඳහා තවදුරටත් යෙදිලා සැදිලා පැහැදිලා මේ කටයුත්තේ තවදුරටත් නියැලෙන්න එදා යම් තාක්කේ රහතන් වහන්සේලා ස්ථිරේ භික්ෂූන් වහන්සේලා අරබයා බුදුරයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරා නම් අදටත් ඒ ධර්මය වළංගුයි අද අද ඒක අවලංගු වෙලා නැහැ අපේ ධර්ම ගෞරවයෙන් යුක්තව බුද්ධ ගෞරවයෙන් යුක්තව සංඝ ගෞරවයෙන් යුක්තව මේ කටයුත්තේ යෙදෙනවා නම් අදටත් අපිට අස්පනා අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ නිසා බෙන්ගත් මේ බුද්ධ දේශනාව අපි තුලින්ම අපි විද්‍යමාන කරගන්න හදනවා නම් අපි තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න හදනවා නම් අපිට පුළුවන් මේ බුදුරජාන් වහන්සේගේ දේශනාවට පණ දෙන්න. බුද්ධ දේශනාවට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට අපි තුලින්ම පණ දෙන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි තුලින්ම මේ ධර්මයේ සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙමු කියලා ආරාධනා කරමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සිළු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි එතකොට අපිට අද දවසේ වැඩසටහන එතකොට මෙතනින් સમાપ્ત කරන්න පුළුවන්. යම් මොන හරි නිවේදන එහෙම මොකුත් තියනවද? ආ තුන්වෙනිදා කියලා. ඒක පොඩ්ඩක් දැනුම් දුන්නා හරිනේ. හරි. ඊළඟට අපේ ලක්මාල් මහත්තයා දැනුම් දෙනවා ඊළඟ වැඩසටහන දෙසැම්බර් මාසේ 3 වෙනිදා පවත්වන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට අපි මේ විදිහට මාසිකව පළවෙනි සෙනසුරාදා. එහෙම කිව්වොත් හරිනේ. ඔව්. පළවෙනි සෙනසුරාදා එතකොට මෙහි නිස්සරණ වනයේ මේ වගේ දවසේ වැඩසටහනක් එතකොට ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ පින්වුතුන්ට සහභාගී වෙන්න පුළුවන්. හැකිතාක් ඉතින් මේ කටයුතු වලට සහභාගී වෙලා gederadit හැකිතාක් මේ භාවනා කටයුතු වල යෙදিলা සතිය දියුණු කරගෙන සමාධිය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මේ ලැබපු මනුෂ්‍යාත් භාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි උත්සාහවත් වෙමු. හොඳයි එහෙනම් අපි අද දවස පුරා හැකිපමණින් මේ භවනාදී කටයුතු වල යෙදিলা සීලයක් අවංකව ආරක්ෂා කරලා මේ විදිහට අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් සමග බෙදා හදාගනිමු ඔවුන් යම් අභව්‍ය ස්ථානවල සිටිත්නම් එයින් අත මිදේවා ඒ සියලු දෙනාටම අපි මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම යම් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාටත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම දුකින් මිදීම පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියොත් පතන්නා බෝධි ඥානයන්ගෙන් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට දෙවියන්ටත් මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අප සියලු දෙනාටමත් මේ වඩන්නා වූ භාවනා ක්‍රම ඊතා හොඳින් වැටහිලා ඊතා හොඳින් දියුණු වෙලා මේ භවය තුලදීම ඉතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න වාසනාව පෑදේවා ඒ සඳහා අපිට සියලු සත්පුරුෂ අයසුර ಗುಣදහම් දියුණු කරගන්න අවකාශය සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.